රට රජරට එක ලෙස ඇසෙන අසන බොදු හඬ රන්ගිරි ශ්‍රී ලංකා බස්මී ලහත් පඳුරයා මුදලාවලෝකනේ ආකාසයුරු නැති මතපාලෝකේ ජනදේවි සංසාරේ සුදා සුදා රැවුනා රසින් මිහිර දැනුම් කැතිව විලී ඉතිරි මිය මාත් එක්ක මේ වැඩසටහනට ඔබ කොයිතරම් ආදරය කරනවද කියන කාරණේ අපිට පැහැදිලි හැම සතියකම ලිපි විශාල සංඛ්‍යාවක් ඔබගෙන් ලැබෙනවා බක්මී විල්ලෝ වැඩසටහනට ඒ ඔබ සිංහල සිනමාවට තියෙන ආදරය නිසා අපි දන්න වැඩිහිටියන් විතරක් නෙවෙයි තරුණීන් දරුවන් පවා මේ ගීත රසෝදී මේ වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා ඒ නිසා ඒ සතුට අපි නිහතමානීව සබාගෙන ඔබට මේ සිංහල සිනමාවේ තියෙන ඒ රස ඇති ගීත ඉතිරිමෙන් ලබා දෙන්න තමයි අපි හැම විටකම උත්සාහ කරන්නේ. ඔබ ලිපි වලින් ගොඩක් ගීත ගැන මතක් කරලා තියෙන අපේ ප්‍රචාරයේ උණු වැඩසටහන් වල සමහර ගීත ගැන මතක් කරලා තියෙනවා. ඒ වගේම සිනමා පට පිළිබඳව මතක් කරලා තියෙනවා. ඉතින් මේ හැම දෙයකටම බොහොම ස්තුතියි කියන අතරේ අපි අදත් මේ විදිහට ඔබ සමග ඒ රසවත් භාවය විඳ ගන්න සූදානම් බක්මීල්ල වැඩසටහනින් ආරාධනා කරනවා රැඳෙන්න මේ සිංහල සිනමාවේ ඒ ආදරණීය මතකය. දෙනියේ ඔබ නිසා සුරතල් පියුම් එපා කියන්න මිහිරේ මනිකා ප්‍රේමී සුරුපිකාවී ඔබ වේ මාගේ අනංග දේවී සිතු දේසෙම වේවා ප්‍රේමෙන් දුකක් නොවේවා එතරම් මේ ගීතය අඩංගු වෙලා තිබුණේ 1959 නොවැම්බර් මාසයේ 14 වෙනිදා තිරගත වුණු හදිස්සි විවාහය චිත්‍රපටයේ මේ ගීතෙන් අද අපි වැඩසටහන ආරම්භ කළේ. නිෂ්පාදනය කළ සිලෝන් පියරස්වා සමාගම අධ්‍යක්ෂකවරයා B.W. ජයමාන සංගීතවත් කලා B.S. පෙරේරා ගීපද රචක ඒජේද සල්සා ගීතේ ගායනා කළ ෂර්ලි බ්ලයිත් සමග සිසිර සේනාරත්න ධර්මශ්‍රී රණතුංග සහ ෂර්ලි බ්ලයිත් වෙනුවෙන් බී.ඩබ්ලිව් ජයමාන රූබිදමල් ඩඩ්ලි වානගුරු ආදීන් ධර්මශ්‍රී රණතුංග සහ ෂර්ලි බ්ලයිත් සමග චිත්‍රපටයේ චරිත නිරූපණය කළා. මෙතුණ අපි ඊළඟට බව රැගෙන යන්නේ 1964ට ඔක්තෝබර් මාසයේ 22 වෙනිදා තිරගත වුණු සසරක හැටි චිත්‍රපටයේ ගීතය රසවිඳින. ශාන්ති චිත්‍රපට වෙනුවෙන් පැට්‍රික් රොඩ්රිගෝ නිෂ්පාදනය කළ සසරක හැටි අධ්‍යක්ෂකවරයා එස් රාමනාథන් සංගීතවත් කළ ආර් මුත්තුසාමි ගීත රචකයා කරුණාරත්න අබේසේකර ගීතය ගායනා කරනවා කලාශූරණී ලතා වල්පොල සමග ධර්මදාස වල්පොල චිත්‍රපටයේ අරුණ ශාන්ති සහ ජීවරාණී කුරුකුළු සූරිය වෙනුවෙන් සංධ්‍යා කුමාරි වින්සන් වාස් අරුණ ශාන්ති ජීවරාණී මේ චිත්‍රපටයේ චරිත නිරූපණය කළා. හිරු අහස එනසේ උස්නේ පුළුවන්. එවැනි ගීත දෙකක් අපි ඊළඟට ඔබට රසවිඳින්න ලබා දෙනවා. මේ පරිසරයේ තියෙන සුන්දරත්වය එදා සිංහල සිනමාවේ මේ ගීතවල තාම අස්යෙන් අඩංගු කරලා තිබුණා. ඉතින් මේක උදාහරණයක් වේවි අපි ඊළඟට ප්‍රචාරය කරන ගීත දෙක. පළවෙනි ගීතය අපි තෝරාගමු 1955 වසරේ පෙබරවාරි මාසයේ 19 වෙනිදා තිරගත වුණු සුරගනී චිත්‍රපටයෙන්. චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ සිලෝන් තියටර් සහ සමාගම අධ්‍යක්ෂකවරයා සිරිලි පී අබේරත්න. සංගීතවත් කලා ටී.ආර්. පාපා, ගීපද රචකයා ඩබ්ලිව් විල්ෆ්‍රඩ් සිල්වා. ගීතය ගායනා කරනවා ධර්මදාස වල්පොල, එඩි ජූනියර් වෙනුවෙන් චිත්‍රපටයේ පොල් වාසුදේවි, දී අර්ණානායකකාර, කාන්ති ගුණතුංග, විස්නාජ රංජනී සමග එඩි ජූනියර් චිත්‍රපටයේ උච්චාරිත නිරූපණය කළා. सुबा सिरिया मन सिद्धि दे ಸುಲ කරන ඔබට අපිට කියන්න බොහෝ දේවල් ඇති. මේ ගීත රස විඳිනකොට ඔබ ඒ රස විඳින ආදරණීය මතකයන් සිහිපත් වෙනවා. ඒ ගීතත් රස විඳින්න තිබුණා නම් කියලා සමහරවිට මතක් වෙන්න පුළුවන්. ඉතින් අපි සූදානම් මේ ගීත ඔබ වෙනුවෙන් ලබා දෙන්න. ඔබට පුළුවන් අපෙන් මිලෙන් කරන්න ලිපියකින් හෝතපල් පතකෙන්. ඒ වගේම දෙවනි සති ආදරණීය රසිකයා රසිකාවිය බවට සහභාගී වෙන්නත් පුළුවන්. ඔබ කැමති ගීත 9ක් ඒ වගේම දුරකථන අංකයක් පැහැදිලිව සටහන් කරලා ලිපියකින් අපට යොමු කරන්න. අපි අවස්ථාවත් ඔබට ලබා දෙන්න සූදානම්. අපේ ලිපිණිය තමයි නිෂ්පාදක බක්මී විල්ලුව රන්ගිර ශ්‍රී ලංකා ගුවන්විදුලිය දඹුල්ල. අපි යමු අර හිතුවන එක විදිහේ ගීත දෙකක් ඔබට රස විඳින්න පුළුවන් කියලා මේ දෙවෙනි ගීතය. ඒ ගීතය අපි තෝරාගන්නේ 1956 වසරේ සැප්තැම්බර් මාසයේ 19 වෙනිදා තිරගත වුණු සුරතලී චිත්‍රපටයෙන්. නිෂ්පාදනය කළේ ජවි වේකාගල් අධ්‍යක්ෂකවරයා සිල් පී අබේරත්න සංගීතවත් කලා ටී ආර් පාපා ගීපද රචකයා W විල්ෆ්‍රඩ් සිල්වා මේ ගීතයත් ගායනා කරන්නේ ධර්මදාස වල්පොල අර පෙර ගීතය හා සමානවම ස්වභාව సౌందර්යය ගැන තේමා වුණු ගීතයක් මේ ගීතය රවින්ද්‍ර රූපසේන ලීනාද සිල්වා ආනන්ද ජයරත්න රෝහිණි ජයකොඩි මේ සුරතලී චිත්‍රපටයේ එදා රංගපෑවා ආනන්ද ජයරත්න වෙනුවෙන් ධර්මදාස වල්පොල මේ ගීතය සුරතලී චිත්‍රපටයට ගායනා කළා. Thank you. තරහේ කුලස දූපයනි දදින පුරා මඩ පවරයනි නැත දොඩනි තැඳ කිල නම් කුවනි අධ්‍යක්ෂකවරයා පී යෝගානන්දන් සංගීතවත් කලා පී.ආර්. පාපා ගීපද රචකයා ඩබ්ලිව් විල්ෆ්‍රඩ් සිල්වා ගීතේ ගායනා කරන කලාශූරී ලතා වල්පොල චිත්‍රපටියේ පුණ්‍යා හීන්දෙනිය වෙල්වෙන් රවින්ද්‍ර රූපසේන ලීනාද සිල්වා අශෝක පොන්නම් පෙරමුණ රීටා රත්නායක එල්ලෙම් පෙරේරා ආදී මේ චිත්‍රපටියේ එදා රංගපෑවා. අපි ඊළඟට යන්නේ තවත් යුග ගීතයක් රසවිඳින්න ඇන්ජලින් ගුණතිලක සමගින් එචා ජෝතිපාල ගැයූ තම ජනප්‍රියුණු ගීතයක් මේ ගීතේ කස්තුරි සුවඳ චිත්‍රපටයට ඇතුළත් වුණේ 1974 මාර්තු මාසයේ 3 වෙනිදා ඒ චිත්‍රපටය තිරගත වුණේ. අපි පුංචි වෙනසක් කරන්න කියලා හැදුවා මේ මාසයේ මුල් සතියේ ඉඳලා එක් ගීතයක් ඒ ගීතේ මුල් දෙවස්කන්ධයත් සමග ඉදිරිපත් කරන අපේ රසයෙන් වෙනවෙන. ඉතින් නිෂ්පාදක තුමාට මම මේ බව අහපුවම නිෂ්පාදක තුමා මගේ කැමැත්ත ප්‍රකාශ කළා. එහෙමනම් මේ කස්තුරි සුන්දර චිත්‍රපටයේ මේ ගීතය ගාම්ලි ෆොන්සේකා, මාල්නි ෆොන්සේකා, මිල්ටන් ජයවර්ධන ලයනල් ධර්මයේ කළ නාමල් වීරමුණි මානල් වීරමුණි එදී ජූනියර් රාදීන් ප්‍රදී සිල්වා බන්දු සමරසිංහ සමග මේ චිත්‍රපටයේ චරිත නිරූපණය කළා සමරසිංහ චිත්‍රපට වෙනුවෙන් පියසේනද සිල්වා චිත්‍රපටය නිෂ්පාදනය කළා අධ්‍යක්ෂණය කළේ සේන සමරසිංහ සංගීතවත් කළා සරත් දසනායක දීපද රචකයා කරුණාරත්න දේශේකර මේ එච්.ආර්. ජෝතිපාල සමග ඇන්ජලින් ගුණතිලක ගාමිණී ෆොන්සේකා සහ මාලිනී ෆොන්සේකා වෙනුවෙන් කාංචනා හ්ම් එයා මේ ටිස්ටර් කාට සාදර කරන්නේ අපෝ ඕනතර කාටද කොල්ලන්ට මම නරකයි අයියෝ නම් මම සාදර කරා මොකද ඒකනේ අම්මයි අප්පච්චි කියනවා නම් ගහකට ගලකට හරි ආදරය කරන්න ඕනේ ඔයා ආදරය කරන මලක් තාක් කරේ තියෙනුනේ. තිබුණා දැන් වැඩක් නැහැ. අංගහක් නම් මේ ගසේ බොහෝ පනිදුදම් තිබේ. මංගලක් නම් කලපිට මල් පිපිලා මනෝ සතුම් පවන් වීද යයි හමා පියම්බනා කල්පනා රහේ ربنا දිනක් අපේ සිංහල සිනමාවෙන් ඔබට සමීප කරමින් බක්මී විල්ලුවෙන් ඒ ආදරණීය මිහිර ඔබට සමීප කරන්නත් සූදානම් මම හිතන්නේ මේ දෙබස්මම අපේ රසිකයින්ට මතකයි ඒ තරම් මේ චිත්‍රපට සමන් බොහොම ආදරයෙන් රසවින්ද පිරිසකුත් ඉන්නවා. ඉතින් මේ මතකයන් පිළිබඳව ඒ වගේම ඔබේ අදහස් යෝජනා මේ සියල්ල අපිට යොමු කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි අපේ වැඩසටහන සම්බන්ධයෙන් ඔබ සමහර විට දන්න තොරතුරු අපිට යොමු කරන්න තවත් මේ වැඩසටහන පෝෂණය කරගන්න පිළිවෙන්කම ලැබෙයි. අපේ ලිපිනේ තමයි නිෂ්පාදක බක්මී විල්ලුව රන්කිත් ශ්‍රලංකා ගුවන්විදුලිය දඹුල්ල. තව ගීත තුනක් අපි රසවිඳින්න තියෙනවා අද දවසේ. ඒ අතරින් පළවෙනි ගීතය 1975 වසරේ සැප්තැම්බර් මාසයේ 27 වෙනිදා පෙරගත වුණු සිකුලියා චිත්‍රපටයෙන් අපි උපුටා ගන්නවා. චිත්‍රපටය නිෂ්පාදනය කළ නිෂ්පාදකවරුන් හතර දෙනෙක්. එම්.බී. වසරුල් අන්සාරි, බී.ජී. ටියුඩ පෙරේරා, ඊ. ඇන්තනී ෆර්නෑන්ඩෝ සමග බී. මිල්ටන් රාණසිංහ. අධ්‍යක්ෂකවරයා එච්.ඩී. ප්‍රේමරත්න. එච්.ඩී. ප්‍රේමරත්නගේ පළමුවෙනි සිනමා සම්ප්‍රාප්තිය වුණා මේ සිකුරුලියා චිත්‍රපටය සංගීතවත් කළා දීපද රචනා කළා මේ ගීතේ ක්ලැරන්ස් විජේවර්ධන ගීතය ගායනා කළ ඉන්ද්‍රානි පෙරේරා චිත්‍රපටයේ සුනිතා වීරසිංහම් වෙනුවෙන් විජේ කුමාරනතුංග ජෝදේ වික්‍රම බන්දුල ගලගෙදර මේ චිත්‍රපටයේ එදා චරිත නිරූපණය කළා ගෙන යනවා පත්මිල්ල වැඩසටහනෙන් ඊළඟට 1964 නොවැම්බර් 5 වෙනිදා පෙරගත වුණු සිතක මහිම චිත්‍රපටයෙන් බක්මී විල්ලුව වැඩසටහනේ තේමාවෙන් පමණයි අපිට මේ ගීතය අහන්න දෙන්නේ මේ ගීතය අපිට අහන්න දෙන්නේ නැද්ද කියලා මගෙන් රසිකෙක් අහනවා ඉතින් හොට තියෙන පිළිතුර නෑ නෑ අපිට අහන්න පුළුවන් එකට උන්න අද අවස්ථාවකී ඔව්. සිතක මහිම ආරාම් චිත්‍රපට වෙනුවෙන් ආර් රාජා බලි නිෂ්පාදනය කළ අධ්‍යක්ෂකර එම්.එස්. ආනන්ද සංගීතවත් කළ ආර් මුත්තුසාමි ගීපද රචකයා කරුණාරත්න දේශේකර ගීතේ ගායනා කරන සුජාතා පෙරේරා සමග ආර් මුත්තුසාමි චිත්‍රපටයේ රීතා රත්නායක සහ අශෝක පුන්නම්පුර මුවෙන් ප්‍රේම් ජයන්ත් සංගා කුමාරි සමග දේවි ශාමා මේ චිත්‍රපටයේ චරිත නිරූපණය කළා. ගන්න අපේ ලිපිනේ තමයි නිෂ්පාදක බක්මී විල්ලුව රන්දිර ශ්‍රී ලංකා ගුවන් විදුලිය සම්බුද්ධ නිෂ්පාදක බක්මී විල්ලුව රන්දිර ශ්‍රී ලංකා ගුවන් විදුලිය සම්බුද්ධ බොහොම ස්තුතියි අදත් අපේ වැඩසටහනේ සහාය නිෂ්පාදකවරයා ලලිත් ප්‍රනාන්දු මහත්මයාට තාක්ෂණික දායකත්වයේ සමගින් අදත් වැඩසටහන සංස්කරණය කළේ මුදිත සඳරුවන් නිෂ්පාදනය කොට ඉදිරිපත් කළ මම අනුරාධ රෝහණ රන් සරලෙන් රන් රස භූමා රන් වැලිසේ රන් කොට සේවා රන් ගිවිහිස රන් අකුරින් ලියවුන රන් ගිවි ශ්‍රී ලංකා 104.4 105.4 රන් ගිවි ශ්‍රී ලංකා